අද පවා අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ එදා ඒ පළමු වරට පෙරළු ධර්ම චක්‍රයේ ආනුභාවයෙන්ුයි සද්ධර්මය බුද්ධ වචනය කියලා කියන්නේ එහෙම පිටින්ම සුභාෂිතයක්. මෙන්න මේ සුභාෂිත බුද්ධ වචනය එය ප්‍රතිපත්තියට නොනගන තැනැත්තාට වර්ණවත් සුවඳ නැති මලක් වගේ නිෂ්ඵල වෙන බවත් ඒක වර්ණ සම්පන්න වගේම සුවඳවත් මලක් බවට පත් වෙන්නේ ඒ ප්‍රතිපත්තියට නගන කෙනාට බවත් ප්‍රකාශ කරන ගාථා දෙකකුයි අද අපි මාතෘකාව හැටියට තෝරගත්තේ මේ ගාථාධික දේශනා කරන්නට යෙදුනේ චත්තපාණී උපාසකතුමා හා සම්බන්ධ යම්කිසි කතා පුවතක් නිසායි. ඒක පුතපතේ දැක්වෙන්නේ මෙහෙමයි. සවැත් නුවර වාසය කළ චත්තපාණී කියලා අනාගාමී තාමත්ම ධර්මඥානි හොඳ ධර්මඥානි ඇති උපාසක මහත්මයෙක්. එක දවසක් දාමී උපාසක මහත්මයා බුදු පියාණන් වහන්සේ දකින්න ආ උදෑසනම ඇවිල්ලා ඒ ධර්ම කතාවකට සමන් දීගෙන ඉන්න අවස්ථාවේ පසේනදී කොසල් රජුරෝ එතෙන්ට පැමිණියා. ඒක දැකලා මේ උපාසකතුමා කල්පනා කරනවා දැන් මේ සාමාන්‍ය චාරිත්‍රයේ හැටියට මම රජුරෝ දැකලා නැගිට්ටොත් එහෙම ඒක තාස්ත්‍රුන් වහන්සේට කෙරෙන අගෞරවයක් මොකද ඒක හරියට අග්‍රරාජයන් ළඟ ඉඳෙද්දී ප්‍රදේශ රාජයෙක් දැකලා නැගිටීම වගේ දෙයක් වෙනවා මම දන්නවා දැන් ඒක මම නැගිටින්නේ නැත්නම් රජුරෝ මා එක තරහ වෙනවා ඒකට කමක් නැහැ තරහ වුණාවේ කියලා නොනැගිට හිටියා. ඒ වගේම රජුරවන්ට මේක දැකලා යම්කිසි අමනාපයක් කෝපයක් වගේ දෙයක් ඇති වුණා. ඒ රජුරවන්ගේ හිත දැකලා බුදු පියාණන් වහන්සේ රජුරවන්ට අර උපාසකතුමාගේ උපාසක මහත්මයාගේ ගුණ ප්‍රකාශ කරනවා මේ චත්තපාණී උපාසකුන් නැහැ බොහොම ධර්මයේ දාන හොඳ නරක තේරෙන අනාගාමී කියලා කිව්වේ නැහැ ආර්ය පුද්ගලයෙක් කියන හැඟීම දුන්න රජුරවන්ට වටිනා කෙනෙක් කියලා. ඉතින් රජුරවන්ගේ හිත ටිකක් මෘදු වුණා. පස්සේ දවසක රජතුමා ඒ රජමැදුරේ ඉහළ මතු මහල් තලයේ ඉන්න අවස්ථාවක දැක්කා චතපාණී උපාසක වුණේ ඒ කුඩියකුත් ඉහළගෙන පාවහන් දාගෙන රජමිදුලින් යනවා දැකලා පණිවිඩ කරේ කියවුවා එන්න කියලා. ඒ පණිවිඩය ලැබුණේ හැටිය චතපාණී උපාසකතුමා ඒ කුඩෙත් ඉවත් කරලා පාවහන් ඉවත් කරලා දකින්න ආවා. එඳලා ඒක එක පැත්තක හිටියාම රජුරෝ අහනවා මොකද අර කුඩයත් පාවහනුත් ඉවත් කරේ කියලා. එතකොට උපාසකතුමා කියනවා මේ රජුරෝ කතා කර රජතුමා කතා කරයි කියන කිව්වා නිසා ඒක කරේ කියලා. අදද අපි රජ බව දැනගත්තේ කියලා ඇහුවා. නෑ අපි කවදාවත් දන්නවා ඔබතුමා රජ බව, දෙවියන් වහන්සේ රජ බව. එහෙනම් මොකද අර එදා මා දැකලා නැගිටින්නේ නැත්තේ? කියලා අන්න එතකොට කිව්වා මේ අගරජ කෙනෙක් හමු වෙනින්දෙද්දී ප්‍රදේශ රාජයෙක් නැගිලා නැගිටීම ඒ අග්‍ර රාජයාට කරන ගෞරවයක් කියලා ඒ විදිහට හිතලා මම මේ ශාස්ත්‍ර ගෞරවය නිසා නැගිටින්නේ නැතේ කියලා. අන්න ඉතින් රජතුමා ඒකෙන් අර යම්කිසි හිත සකස් කරගෙන හොඳයි ඒකට කමක් නැහැ ඒ කාරණේ තියුණාවේ මට අහන්න ලැබුණා මේ ඔය උපාසකුන් නැහැ බොහොම ධර්මයේ දත් හොඳ නරක දන්න කෙනෙක් කියලා ඒක නිසා බැරිද අපේ මේ අන්තఃපුර විසවුන්ට මේ ධර්ම දේශනා කරන්න අපේ ඒක නම් බැරියේ කියලා කිව්වා මොකද කියලා අහුවාම මේ රජගෙදර කියන එක බොහොම යුතුය අයුතුකම් තෝරගන්න අමාරු ඒ විදිහටම මේ බොහොම බරපතල වැරදි වලටත් පටලැවෙන විදිහේ තැනක්ක කියලා එතකොට රජුරුව කියනවා එහෙම කියන්න එපාය මේ අර මායිදා දැකලා නැගිටින්නේ නැtei කියලා ඒකට කුකුසක් ඇති කරගන්න එපාය කියලා නමුත් වාසිකතුමා නැවතත් කියනවා නිසා නෙවෙයි ගිහියෙක් ඒ විදිහේ කටයුත්තක යෙදෙනකොට නොයෙකුත් ප්‍රශ්න පැන නගිනවයි පැවිදි සංඝයා වහන්සේ කෙනෙක් ඒ සඳහා වැඩම කරන්න සලස්වා ගන්නයි කියලා. ඉතින් රජතුමාත් හොඳයි එහෙනම් යන්න උපාසකුන් නැහැ කියලා යවලා ඉවරලා බුදු පියාණන් වහන්සේ යමු වෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරනවා නිතිපතා සංඝයා වහන්සේලාත් එක්ක ඇවිල්ලා මේ ධර්මයේ දේශනා කරන්න අපේ බිසෝවරුන්ට මොකද මේ මල්ලිකා දේවියත් වාසභකත්තියා බිසවත් මේ බණහන්න ඕනේ කියලා නිතර කරදර කරනවායි නිතර ඉල්ලා හිටිනවායි කියලා බුදු පියාණන් වහන්සේ වදාලා මේ බුදු බෙරුව එහෙම එක තැනකටම නිරන්තරයෙන් යන්නේ නැහැ කියලා එහෙනම් අපිට එක යම්කිසි භික්ෂුන් වහන්සේලා කෙනෙක් ලබා දෙන්නේ කිව්වාම බුදු පියාණන් වහන්සේ ඒ කටයුත්ත බාර කළා ආනන්ද ස්වාමීන් වහන්සේට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ නිතිපතා හිම රජගෙදරට යමින් ඒ මල්ලිකා දේවියටත් වාසභකත්තියා දිසටත් ධර්මය කියලා දෙනවා. එක දවසක් බුදු පියාණන් වහන්සේ අහනවා කොහොමද ආනන්ද උපාසිකාවන් ධර්ම ඉගෙන ගන්නවද? එහෙමයි ස්වාමීනි. කවුද වැඩිය හොඳින් ඉගෙන ගන්නේ? මල්ලිකා දේවිය නම් හොඳට ඉගෙන ගන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ඥාති දියණිය වන වාසභකත්තියා හරියට ඉගෙන ගන්නේ නැති. අන්න ඒ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ අපි අර මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළ ගාථා දෙක දේශනා කළේ මේ ධර්මය හරියට අර්ථවත් වෙන්නේ ඒක ක්‍රියාවට නගලා ඒක හරියට ඉගෙනගෙන දරාගෙන ඒවා ක්‍රියාවට නගන කෙනාටයි කියන ඒ අදහස දෙමින් තමයි ඒ අර මුල් ගාථා දෙක වදාලේ අපි ඒ අර්ථයත් හරියට පැහැදිලි කරන්න බලමු යථාපි රුචිරං පුප්පං වන්නවන්තං අගන්ධකං එවං සුභාසිතා වාචා අපලා හෝති අකුබ්බතෝ යම්සේ රුචිය වඩන වර්ණවත් මලක සුවඳ නැත්තේ වේද එසේම සුභාසිත වචනය ඒ ක්‍රියාවට නොනගන තැනැත්තාට නිෂ්ඵල වෙයි ඊළඟට අනිත් ගාථාව යථාපි රුචිරං පුප්පං වන්නවන්තං සගන්ධකං එවං සුභාසිතා වාචා සඵලා හෝති පකුබ්බතෝ යම්සේ වර්ණවත් මලක් සුවඳ ඇත්තේ වේද රුචිය වඩන වර්ණවත් මලක් සුවඳ ඇත්තේ වේද එසේම සුභාසිත වචනය ඒ ක්‍රියාවට නඟන තැනැත්තාට සඵල ඵලවත් වේ ඵල ප්‍රයෝජන ඇත්තේ වේ කියලා ඒ විදිහට ඒ ගාථා දෙක වදාලා එතකොට ඒ ගාථාවට නිදාන කතාව එහෙමයි ඉතින් මේකේ ගාථාවල අර්ථයට බහින්න කලින් අපිට දැන් මෙතෙක් මේ ප්‍රකාශ කළ නිදාන කතා වස්තු වෙනුත් යම් යම් අපට ආදර්ශ වශයෙන් ගත යුතු දේවල් තිබෙනවා. දැන් මේ චත්තපාණී උපාසකතුමා ඇත්ත වශයෙන්ම අන්නර කියාපු වටිනා චරිතයක් අර සුවඳවත් මලක් වගේ බුද්ධ දේශනාව අනුව ඒක අනුව ඇති කරගත්තු වටිනාකම් සාර ධර්ම අනුව ජීවත් වෙන කෙනෙක් බව ධර්ම ශක්තිය ඇති කෙනෙක් බව ඒ කියාපු සිද්ධිය තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්. රාජ ගෞරවය එහෙම නැත්නම් රාජ ගෞරවයට වඩා ශාස්ත්‍ර ගෞරවයට ඉඩ දෙමින් ඒ නිලතල ආදියට යට නොවි එක්තරා ධර්ම ශක්තියක් ඇතුව ක්‍රියා කළ ආකාරය අර ඒ මේ බුදුට පියාණන් වහන්සේ ඉදිරියේ රජුව දැක්කහම නොනැගිට හිටීමෙන් පේනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ කාලේ අයටත් ඒක හොඳ ආදර්ශයක්. මොකද ධර්මයටයි මුල් තැන දිය යුත්තේ. ඒ විදිහේ රාජ්‍ය බල ආදියේ ඒවට නිවට නිවාලි වෙන එක ඒ ධර්මයට කරන මදිකමක්. ඉතින් ඒ වගේම තමයි අනිත් කාරණය ඒ රජ්ජුරු ආරාධනා කළාම අර හිත යම්කිසි ප්‍රසාදයක් ඇති කරගෙන අර බිසෝවරුන්ට ධර්මය දේශනා කරන්නයි කියලා සාමාන්‍ය කෙනෙක් නම් අන්න ඉතින් හොඳ ලාභ සත්කාර ලබා ගන්න රාජපූජිත වෙන්න හොඳ අවස්ථාවක් කියලා ඒක බොහොම හොඳයි දේවයිනි මම හෙටම එන්නම් එහෙම නැත්නම් අදම එන්නම් කියලා ඒක බොහොම ඉහලින් බාර ගන්න විදිහේ දෙයක් බිසෝවරුන්ට බණ කීම. නමුත් මේ උපාසකුන් හැයි දූරදර්ශීව කල්පනා කරා මේකේ තියෙන භයානකකම මේවා ඉන්නෝයිකුත් පටලැවිලි ඇති වෙන්න පුළුවන් බව තේරුම් අරගෙන අන්නේ අවස්ථාවේදීත් ඒකේ පාවිච්චි කළ වචනේ රජතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිය තිබීම ඒක බොහොම වටින ගුණයක්. අපි ඒ තුලින් තේරුම් ගන්න ඕන. අන්න අර වර්ණවත් සුවඳ ඇති මලක් වගේ ඒ චත්තපාණී උපාසකතුමාගේ චරිතය පිටුපසින් තිබෙනවා. ඊළඟට දැන් අපි කෙලින්ම දැන් අර බිසෝවරුන් පිළිබඳ ප්‍රවෘත්තියේ තරම් එතන වැදගත් වෙන්නේ නැහැ. ඒක ආශ්‍රය කරගෙන බුදු පියාණන් වහන්සේ අපට දැක්වූ කාරණය මොකක්ද? ප්‍රධාන කාරණය මේ ධර්මය කියන එක ඉගෙනීමට සීමා කළ යුතු දෙයක් නෙවෙයි. මේක ප්‍රතිපත්තියට නැඟුවාම තමයි මේ ධර්මයේ නියම ශක්තිය, මේකේ නියම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. අර කොච්චර ලස්සන වුණත් මලක් ඒකේ සුවඳ නැත්නම් ඒක හරියට කඩදාසි මලක් වගේ. කඩදාසි මල්. මලක ඒකෙන් ඇති නියම ප්‍රයෝජනයක් නැහැ. අන්න ඒ වගේ ඒ කාරණේයි මෙතනින් පෙන්눔 කරන්නේ. ඉතින් මේ කාශ්‍රයෙන් අපි දැන් කල්පනා කරලා බලමු මේ සද්ධර්මය ගැන. සද්ධර්මය ගැන අපි කියනකොට මේ පින්නතුන්ට 100ට නගා ගන්න පුළුවන් ධර්ම ගුණ 9. කවුරුත් දන්නවනේ. ස්වාක්ඛාත, තන්දිඨික, අකාලික, එහිපස්සික, ඕපනායික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි කියන ගුණ 9 තිබෙනවා. මෙන්න මේ ගුණ 9 තේරුම් කරපු ආකාරයෙන්ුත් අපිට හිතා ගන්න පුළුවන් මේ සද්ධර්මය ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තියට නැගීමට අභියෝගයක් වගේ දෙයක්. කොටින්ම කියතොත් මේ ස්වාක්ඛාත කියන වචනය බුදු පියාණන් වහන්සේ තේරලා දුන්නේ මේ විදිහටයි. මහණෙනි දුරක්ඛාත ධර්ම විනයේ දුරක්ඛාත කියලා කියන්නේ දැන් ස්වාක්ඛාත කියලා කියන්නේ හොඳින් දේශනා කරන ලද මනමින් දේශනා කරන ලද දුරක්ඛාත කියලා කියන්නේ නරක විදියට වැරදි විදියට දේශනා කරන ලද. ඒ වචන දෙක එහෙම තේරුම් ගත්තනම් ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පාඩේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. මහණෙනි දුරක්ඛාත ධර්ම විනේහි කුසීතයා සැපයෙන් වාසය කරනවා. ඒ කියන්නේ වැරදි විදියට නරක එහෙම නැත්නම් හරියට දේශනා නොකරන ලද ධර්මයේ ඒ ධර්ම විනය කියලා කියන්නේ ඒ ශාසනයේ කුසීතයා අලස මිනියයි හොඳින් සැපින් වාසය කරන්නේ. ස්වාක්ඛාත ධර්ම විනෙහි වීරයවන්තයායි සැපෙන් වාසය කරන්නේ. හොඳින් දේශනා කරන ලද ධර්මෙහි ශාසනයක වීරයවන්තයායි සැපෙන් වාසය කරන්නේ. මෙතන බොහොම ගැඹුරු කාරණයක් කියවෙනවා. මොකද මේ අතන අර කුසීතය සැපයෙන් වැසනවා කියලා කිව්වේ දුරක්හත ධර්ම විනය. ඒ තුලින් අපිට ඒ වචනේ අර්ථයත් ගන්න පුළුවන්. දැන් අපි කියවනේ වැරදි විදියට එහෙම නැත්නම් නරක විදියට දේශනා කරන ලද ධර්මයේ කියන ඒ අදහස එනවායි කියලා දුරක්හත කියන පදේ එතනින් කියවෙන්නේ එතන අදහස මොකද යම් ඉලක්කයක් යම් ඉලක්කයක් ඉදිරිපත් කරනවා නම් ධර්මයකින් ඒ ඉලක්කය ඒ ධර්මය පිළිපැදීමෙන් ලැබෙන්නේ නැත්නම් ඒක දුරක්හත ධර්ම විනයයි. ස්වාක්කාත ධර්ම විනය කියලා කියන්නේ ඒයින් ඉදිරිපත් කරන මේ මේ දේ අපි ලබා දෙනවා මේ ධර්මයෙන් ලබා දෙනවා කියලා කිව්වොත් ඒක හරියාකාර ඉෂ්ට වෙනවා. එතකොට අර නිෂ්ඵලයි අර යම් කිසි කෙනෙක් දුරක්කාත ධර්ම විනය උත්සාහ දැරුවොත් ඒක අපරාධ උත්සාහයක්. ඒකෙන් වැඩක් නැහැ. ඒකයි කුසීතය සැපෙන් වාසය කරනවා කිව්වේ. ස්වාක්කාත ධර්ම විනය හරියට ඵලවත් ධර්මයක් නිසා ඵල බලාපොරොත්තු වෙන ඉෂ්ඨාර්ථ සදා දෙන නිසා ඒ ශාසනයේ ඇත්ත වශයෙන්ම වීරයවන්තයයි ඒ කියාපු ප්‍රතිඵල ලබාගෙන සතුටටපත් වෙන්නේ සැපසේ වාසය කරන. ඔකේ අදහස. ඒ ස්වාක්ඛාත පදේ ඒක ආශ්‍රයෙන් ඊළඟට අනිත් පදත් තේරුම් ගනිමු මේ පින්නතුන් යම් යම් ප්‍රමාණයට ඒව ගැන අහලා තියෙනවා ඇති සම්දිට්ඨික ඊළඟට මේ ධර්මයේ විශේෂත්වය එතන මේ මහා ගැඹුරු අදහසක් එතන කියවෙන්නේ මේ ධර්මය පරලොවදී දැන් කරන්න ඊට පස්සේ ප්‍රතිඵල ලැබෙනවා කියලා ඒ විදිහ දෙයක් නෙවෙයි සම්දිට්ඨිකයි මෙලොවම අස්පනා පිට දකින්න පුළුවන් එහි ප්‍රතිඵල මේක විශේෂයි සම්දිට්ඨික කියලා කියන්නේ අර දිත්තේව ධම්මේ කියලා කියන වගේ මෙලොවම මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන්. ඊළාට අකාලික කියලා කියන්නේ කල් නොයවාම. ඒ කියන්නේ ඒ කරන උත්සාහයත් ප්‍රතිඵලයක් අතර පරතරයක් නැහැ. ඒ කුටිම කියොත් මාර්ගයත් ඵලයත් අතර පරතරයක් නැහැ. යම් ප්‍රතිපatti මාර්ගයක යෙදෙනවා නම් ඒ මාර්ගයේ අවසාන වෙන්නේ ඵලයෙන්මයි. ආයි එතන අතරතුරක් නැහැ කියන අදහසින් අකාලික කාල පරතරයක් හිතෙන නැහැ. අකාලික සම්දිට්ඨික අකාලික. එහි පස්සික කියලා කියන්නේ මේ ධර්මයේ තුලම තිබෙනවා ඒව බලව කියලා කියන අභියෝග ශක්තියක්. මේ කියන්නේ මේ ධර්මය ක්‍රියාත්මක කරලා බලන්න කියලා ධර්මයේම කෑ ගහලා කියන්න වගේ දෙයක් මෙතන තියෙනවා. ඒහිපස්සික ඊළඟට ඕපනයික කියලා කියන්නේ ඒව බලව කිව්වා නම් ඊළඟට ඒකට ළඟට තියෙන්නේ එකගෙන යාම කැඳවාගෙන යාම උපනායති කියලා කියන්නේ සමීපයට එකගෙන යන කොහාටද එකගෙන යන්නේ වෙන බාහිර තැනකට නෙවෙයි හදවත තුලට ඇතුළටට උපනායක කියලා කියන්නේ ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිය ඇතුළතින්ම මේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය ඇතුළතින්ම අධ්‍යක්ෂිය යුතු නිසා මේක පමුණුවා ගත යුත්තේ මේ ධර්මයේ පමුණවාගත් යුත්තේ ඇතුළතටමයි ඕපනායික ඊළඟට ඒ නිසාම තමයි අවසාන වශයෙන් කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිනුව නැත්තන් විසින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් වෙන කෙනෙකුට පෙන්වන්න බෑ තම තමන්ම මේ ප්‍රතිපatti මාර්ගයේ ගිහිල්ලා ප්‍රත්‍යක්ෂ කරගද්දී ඔන්න එතකොට ඒක ආශ්‍රයෙන් අපිට පේනවා මේ ධර්මය එකක් එක පැත්තක් මේක වීරයවන්තයාට අභියෝගයක් මේක මේ ධර්මය ක්‍රියාවට නගලා මේන් ප්‍රතිඵල ලබා ගන්න කියලා. ඉතින් අන්න ඒ විදිහේ වටිනා අදහසක් එතන කියවෙනවා. ඊළඟට අපි බලමු දැන් මේ බුදු පියාණන් වහන්සේ දැන් අපි මුලදීම සඳහන් කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේන්නේ මේ ධර්මදේශනා මේ කොටින්ම ප්‍රථම ධර්මදේශනා වශයෙන් අපේ ශාසනයේ දැක්වෙන්නේ ධර්මචක්කප්පවත්තන සූත්‍රයයි. ඇත්ත වශයෙන් මේකේ හරයත් ප්‍රතිපදාව පිළිබඳ ප්‍රශ්නයයි. බුදු පියාණන් වහන්සේ මේ දේශනාවෙන් ලෝකයට දක්වා වදාළේ එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක්. අන්ත දෙකක් මැදින් යන ප්‍රතිපදාවක්. මොකද දන්ත දෙක කාමසුකල්ලි කාණියෝග කියලා කාමසුඛයේ යලී ගැලී සිටීම ඒකාන්තයක් අනිත් අන්තයේ අත්තිකිලමත් හානියෝග කියලා කියන අර ඒ කාලේ ඇතම් නිගණ්ඨයින් ආදී ඒ විවිධ ශාස්ත්‍රවරුන් එහෙම දැක්වූ ඒ අනිත් තීර්ථකයන් දැක්වූ අධික ලෙස කයට වද දීමෙන් මේ විමුක්තිය ලබා ගැනීමේ උත්සාහය. ඒ දෙකම අතහැරලා තමයි බුදු පියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව නමින් මේ අමුතුම ප්‍රතිපත්ති මාර්ගයක් දැක්ුවා. ඒක කෙටියෙන් දැක්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් මේ පින්නතුන් කවුරුත් ඒවා නිතර යම් යම් ප්‍රමාණයට තේරුම් අරගෙන තිබෙනවා. එයින් පිටින්ම පුද්ගලයෙකුගේ ජීවිත පිළිබඳ පූර්ණ පරිවර්තනයක් කරන්නට සමත් පියවර 8කින් යුක්ත අංග 8කින් යුක්ත මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වලා තියෙන්නේ මැදුම් පිළිවෙතක් හැටියටයි. අන්න එතකොට මේ මැදුම් පිළිවෙත පිළිබඳ කාරණයටයි දැන් අපි ඊළඟට බහින්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාව තුල තියෙන්නේ අපි අර කලින් කියාපු වීරියම යොදන ආකාරයක් තිබෙනවා. මධ්‍යම ප්‍රමාණයකට. එහෙම නැත්නම් ඒකේ එක්තරා වීර සමතාවක් දැක්වෙන විදිහේ ප්‍රතිපදාවක්. ඉතින් ඒකෙදී අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ විදිහට දැන් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ ආරෂ්ඨාංගික මාර්ගයේම තිබෙන සම්මා වායාම කියලා. සම්මා වායාම කියලා කියන්නේ නියම වීරය. හරි ව්‍යායාමය කියලා කියන්නේ එතන නියමාකාරයෙන්ම වීරිය දැරිය යුතු හැටි. ඒකම හඳුන්වන සම්මප්පදාන කියලා. මේ පදාන කියලා කියන්නේ උත්කෘෂ්ඨ ප්‍රයත්නය කියන අර්ථයි. බොහෝ දුරට සමානාර්ථවත් වචන. වායාම, වීරිය, පදාන කියන ඒවා බොහෝ දුරට සමානාර්ථවත්. ඉතින් මෙන්න මේ සම්මප්පදාන නමින් හඳුන්වන එහෙම නැත්නම් සම්මා වායාම නමින් හඳුන්වන වීරිය බුදුරජාන් වහන්සේ හතර ආකාර හැටියට දක්වලා තිබෙනවා. ඒවා කෙටියෙන් හඳුන්වන්නේ මෙන්න මේ වචන වලින් සංවර පහාන භාවනා අනුරක්ෂණ. සංවර කියලා කියන්නේ වැසීම. අපි කෙටි තේරුම ගත්තොත් පහන කියලා කියන්නේ ඉවත් කිරීම, භාවනා කියලා කියන්නේ වැඩිම, අනුරක්ෂණ කියලා කියන්නේ රැක ගැනීම. ඉතින් මේ හතර මොකද වීරිය හතර ආකාර කරලා දැක්වේ කියන එක අපි ඊළඟට කල්පනා කරමු. බුදු පියාණන් වහන්සේ මේ චිත්තසංතානය ගලා යන ගඟක් වගේ එකක් කියලා තේරුම් කරලා දීලා තියෙනවා. එතකොට ගලා යන ගඟක් වගේ ගති ස්වરૂපය ඇති. ගති ස්වરૂපය කියලා කියන්නේ අපි අර ගමන් කරන ගලා යන කියන අර්ථයෙන්. ඒ ගති ලක්ෂණ එහෙම නැත්නම් ගති ස්වરૂපය ඇති දෙයක් හැටියට මේ සිත පිළිබඳව බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා තිබෙනවා. එතකොට ඒක නිසාම මේ වීරය ඊටාම සීරුවෙන් දැරිය යුතු එකක්. ක්‍රමානුකූලව අත වශයෙන්ම හතර ආකාර වෙනවා. ඒකට අපි නිදසුන හැටියට ගන්න පුළුවන්. දැන් මේ පින්නතුන් දන්නවා වේගයෙන් ගලා යන ගඟක් හරහා වේලක් බඳිනවා නම් ඒකට හතර ආකාර උත්සාහයක් අවශ්‍යයි. ඒ වේල බැඳීමට කලින් අර ගලා එන අනවශ්‍ය ජලය වළක්වන්න ඕන, වසා දාන්න ඕන. ඊළඟට එතෙන් රැඳිලා තිබෙන අනවශ්‍ය ජලය ඉවත් කරන්න ඕන. ඊළඟට ඒ අතරේ අර භාවනා කියලා කියන ආර්ථයෙන් මෙතන මේ අපි ඊළඟට කියන්නේ වේල බැඳීම පිළිබඳ යම්කිසි ආරම්භක කටයුතු ඒවා දේවල් රැස් කරලා එතන වේල බැඳින්න පටන් ගන්න ඕන. ඊළඟට අනුලක්ෂණ කියලා කියන වචනයට ගැලපෙන ආකාරයට ඒක පිළිබඳ රැක්මක යෙදෙන්න ඕන. ඒක රැක ගන්න ඕන. මේක ආයිත් ගසා ගන්න යන්නේ නැති විදිහට ඒක තහවුරු කර ගන්න ඕන. ඔන්න ඔය කාරණා හතර ප්‍රකාශ වෙනවා ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අර සතර සම්මප්පදාන කියන ඒ විග්‍රහයෙන්. අපි මේ තරම් කියන්නේ මොකද මේ වීරිය පිළිබඳ දැන් මේ කාලේ නොයෙකුත් අයගේ මතකයක් තිබෙනවා මේ මේ සිත පිළිබඳ කටයුතු මේක වීරියක් ව්‍යායාමයක් උත්සාහයක් ප්‍රයත්නයක් යෙදිය යුතු දෙයක් නෙවෙයි හිත ඔහේ යන හැටියට බලාගෙන ඉන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම බෞද්ධ ප්‍රතිපදාව මේ තරම් මේ ශ්‍රේෂ්ඨ හැටියට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මැදුම් පිළිවෙත පිළිබඳ මූල ධර්ම තේරුම් නොගැනීම නිසා මේ කාලේ බොහෝ දෙනා මේක නිකම් ඉඳීමක් බවට පත් කරගෙන තිබෙනවා. යම් යම් මේ ධර්මය ගැන අවබෝධයක් නැති දාර්ශනිකයන් ඉදිරිපත් කළ මත ඔස්සේ ගිහිල්ලා මේ ශාසනයේ තියෙන ප්‍රතිපත්ති මාර්ගය ගැන හරි අවබෝධයක් නැතුව මේක නිකම් ඉඳීමක් හැටියට තේරුම් කරනවා. නමුත් මේ විදිහට හිත යන හැටි ඔහේ යන්න දීලා බලාගෙන හිටියොත් මේක වැඩේ කෙරෙන්නේ නැහැ. අන්න අර වේල්ල බැඳීම පිළිබඳ කතන්තරය හිතා ගන්න තියෙන්නේ. ඉතින් මේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේක හකුළුලා දක්වනවා නම් ශීල සමාධි ප්‍රඥා. ශීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිවිධ ශික්ෂාවයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තිබෙන්නේ. ශීලය කියලා කියන්නේ කය වචන පිළිබඳ හික්මීම. සමාධිය කියලා කියන්නේ හිත එක්තෙන් කර ගැනීම. ප්‍රඥාව කියලා කියන්නේ ඒ අර අවසාන වශයෙන් ඒ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් විදර්ශනා වශයෙන් දැකීම. ඉතින් ඒක ගොනු කරලා තිබෙන ඊ타මත්ම පැරණි ගාථාවක් දැන් මේ පින්නතුන් නිතර ආරක්ෂා ගාථාවක් හැටියට පවා පාවිච්චි කරනවා. සබ්බ පාපසා කරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන සාසනං අපි ඒක සිංහලට නැගලා තිබෙනවා මේ පින්තුන් ආලත් ඇති හැම පවින් වැලකුම කුසල් වෙතටම එළඹුම සිත පිරිසිදු කැරුම සස්න මෙමෙයි හැම බුදුන්ගෙම මේක සනාතන ධර්මතාවක් හැම බුදුන්ගෙම බුද්ධානුශාසනාව නෙවෙයි බුද්ධානං ශාසනං හැම බුදුවරුන්ගේම පණිවිඩය මේකයි ඒක තුල තියෙන්නේ ශීල සමාධි ප්‍රඥා පවින් වැලකීම කියලා කියන්නේ ශීලය කුසල සුපසම්පදා කියලා කියන්නේ සමාධියට ඒ ධානවලට එළඹ වාසය කරනවා කියලා කියනවා. කුසල චිත්ත ඒකාග්‍රතාව වශයෙන් සැලකුවාම අන්න කුසලයට එළඹීම කියන එක තුල තියෙන සමාධි කියවෙනවා. ඊළඟට ප්‍රඥාවෙන් පඤ්ඤාය පරිසුද්ධති කියලා ඒ ධර්ම පාඩයක් තියෙන බුද්ධ වචනයක් තිබෙනවා. ඒ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අවසාන වශයෙන් ප්‍රඥාවෙන් තමයි පිරිසුදුකම ලැබෙන්නේ. ඉතින් සිත පිරිසුදු කිරීම ඉහළම මට්ටමින් කෙරෙන ප්‍රඥාව. ඉතින් මේ ත්‍රිවිධ ශික්ෂා පුරන්න වීරයක් අවශ්‍යයි, ව්‍යායාමයක් අවශ්‍යයි. ඒ ව්‍යායාමය මේක නිකන් කෙරෙන්නේ නැහැ ඉබේ කෙරෙන්නේ නැහැ මේක නිකන් හිත දිහා බලන් හිටීපමණින් කෙරෙන්නේ නැහැ ඒ වීරය සීරුවෙන් කළ යුත්තක් ක්‍රමානුකූලව කළ යුත්තක් අනුපිළිවෙලින් කළ යුත්තක් ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මගේ ශාසනයේ තිබෙන්නේ අර මහමෝද මහා සමුද්‍රය ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙනවා වගේ මගේ ශාසනයේ තියෙන අනුපිළිවෙල අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුපිළිවෙලින් යන ශික්ෂණයක් අනුපිළිවෙලින් යන ක්‍රියාදාමයක් අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක් අන්න ඒ විදිහේ මහ පුදුම අන්දමේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු පුදුම අන්දමේ ක්‍රියාවලියක් තුලිනුයි මේ විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒක තවදුරටත් අපිට පැහැදිලි වෙනවා අර සතර සම්මප්පාදාන නමින් හඳුන්වලා තිබෙන ඒක ඊටාත්ම ගැඹුරු කාරණයක්. ඒක ඒ වගේම ප්‍රායෝගිකයි. අර බුද්ධිවාදීන්ට ඇත්ත වශයෙන්ම මේ බුද්ධියට මුල් දැන දෙන කෙනාට මේ ධර්මයේ නියම රසය වඳින්න බෑ. මේ නියම සුවඳ ලබා ගන්න බෑ. නමුත් මෙන්න මේ සම්මප්පාදාන තුලිනුයි ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් සතර සම්මප්පාදාන මේ විදිහටයි හඳුන්වලා තියෙන්නේ. අපි ඒ pāli පාඨය කිව්වට ඒවට අපි මේ සිංහල වචනත් යොදනවා. නමුත් ඒ හිතේ තියාගන්න ඒවා සමහර විට මේවා පිළිබඳව ගැටලු ආවොත් විමසා ගන්න පුළුවන් වෙන්න අපි ඉස්සෙල්ලා pāli පාඨයත් කියනවා. මෙන්න මේ විදිහටයි තියෙන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්නහති පදහති. ඒ පාඨයේ තේරුම කිව්වහම අනිත් ඒවා තේරුම් ගන්න පහසු වෙනවා. නූපන්නා වූ අකුසල්, නූපන් අකුසල් නූපද වීම සඳහා චන්දං ජනේති කියලා කියන්නේ කැමැත්තක් ඕනෑකමක් ඇති කර ගන්නවා. වායමති කියලා කියන්නේ වෑයමක් දරනවා. විරියං ආරම්භති කියලා කියන්නේ වීරියක් ආරම්භ කරනවා. චිත්තම් පග්ගණ්හාති කියලා කියන්නේ සිත දැඩිව පිහිටුවා ගන්නවා, අදිෂ්ඨාන කර ගන්නවා. ඊළඟට පදහති කියලා කියන්නේ අන්න උත්කෘෂ්ඨම ප්‍රයත්නයක්. දිවි නොතකා දරන විදිය උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් යොදනවා. ඉතින් ඔන්න ඔය පදමාලාව යෙදෙනම හතර සම්මප්පදාහණිය පිළිබඳව පළමුවෙනි එක එතකොට අපි කිව්වා නූපන් අකුසල් නූපද වීම සඳහා. ඒක හරියට අර සංවර කියන එකයි. ඊළාට උපන්න කුසල් නිර්පා හැරීම සඳහා උපන්නානම් පාපකණං අකුසලං ධම්මානම් පහනාය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීම සඳහා ඒ විදිහටම අර කියාපු ඡන්දාදියක් දෙන්න ඕන. ඊළඟට අපි කිව්වේ අර භාවනා පැත්තට ගැලන එක තමයි අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය ඡන්දං ජනේති. උපන්නා වූ කුසල් ධර්ම ඇති කර ගැනීම සඳහා අර වගේම උත්සාහයක් දරන්න ඕන. ඊළඟට අවසාන වශයෙන් කියන්නේ uppannānaṁ kusalaanaṁ dhammānaṁ titiyā අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ගණේති වායමති විරියං ආරභිච්චිත්තම් පග්ගණහති පදහති. දර බැම්ම තහවුරු කරන එකත් පහසු වැඩක් නෙවෙයිනේ. ඒක වෙන්නේ නැති වචන රාශියක් එතන තියෙන්නේ. උපන්නා වූ කුසල් ධර්මයන් තිතියා ඒවා ස්ථාවර කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා අසම්මෝසාය ගිලිහි යානොදීම සඳහා අසම්මෝසාය භීයෝ භාවාය ඒවා වැඩි කර ගැනීම සඳහා වැඩි දියුණු කර ගැනීම සඳහා වේපුල්ලාය එහි විපුලත්වයට මහත්වයට පැමිණීම සඳහා භාවනාය වැඩිම සඳහා පාරිපූර්ණ්‍යා සම්පූර්ණත්වයට පැමිණීම සඳහා අර වගේම ඡන්දයක් වෑයමක් වීරියක් ඒ වගේ උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් දරන්න ඕන කියන එකයි. එතකොට කියුණා මේ සතර සම්මප්පදාහනේ කොයිතරම් පුදුමාන්දමින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවද මේ සිතේ ස්වභාවය අනුව අර කියාපු ගඟක් වගේ ගලාගෙන යන සිතක්. ඒක බොහොම සීරුවෙන් කළ යුත්තක් මේක මේ වේල්ල බැඳීම කියන එක. ඒ වගේම තමයි මේ විමුක්තිය බලාපොරොත්තු වෙන පුද්ගලයා අරහතනාකාර වීරිය අවස්ථානුකූලව යොදන්න ඕනේ. ඉතින් අන්න ඒක තුලින් ඊළඟට එකක් තවත් ඈතට යනවා. දැන් අපි තව කල්පනා කරලා බලනවා නම් මේ අර වචන රාශියක් බුදුරජාණන් වහන්සේ මොකටද මේ යෙදුවේ වීරිය පිළිබඳව. එතනක් තියෙන මහ පුදුම ආරෝහණ ක්‍රමයට බුදු පියාණන් වහන්සේ මේ අපේ සිත යමකට යොමු වෙලා ඒක උත්කෘෂ්ඨ වීරය දක්වා යන චිත්ත પરම්පරාව වචන කීපයකින් හඳුන්වලා දක්වලා තිබෙනවා. චන්දං ජනේති කියලා කියන්නේ ඕනකමක් ඇති කරගන්නවා. පළමුවෙන්ම ඕනකමක් ඇති වෙන්න ඕන. කැමැත්තක් ඇති වෙන්න ඕන. ඒකයි ආරම්භය. ඒකයි යොමු වීම. ඊළඟට චන්දං ජනේති ඊළඟට වෑයමක් කරනවා. වෑයම කියන වචනය තුල තිබෙනවා එක්තරා කරන්න පුළුවන්ද කියලා බැලීමක්, උත්සාහයක්, මූලික උත්සාහයක්, ප්‍රයත්නයක්. ඊළඟට වීරයන් ආරම්භති ඔන්න හරියට හරි ආකාරයටම වීරය වැඩේට බහිනවා, වැඩේ ආරම්භ කරනවා. එහෙම කරගෙන යන අතරේ ඊළඟට බාධක එනවා. ඒ අවස්ථාවේදී තමයි චිත්තම්පක් ගන්නවා කියන වචනේ කියන ආකාරයට සිත දැඩි කරලා පිහිටුවා ගන්න ඕන. අදිෂ්ඨාන ශක්තිය ඉදිරිපත් කර ගන්න ඕන. එහෙම අදිෂ්ඨාන ශක්තිය ඉදිරිපත් කරගෙන ඔන්න ඊළඟට කරන්න බැරි හැටියට පෙනුණු. ඒ වැඩේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා මේක අවශ්‍යයෙන්ම කළ යුත්තක් කියලා තේරුම් අරගෙන උත්කෘෂ්ඨ ප්‍රයත්නකින් තමයි කාර්ය සාධනය කරගන්නේ. ඒකටයි පදහති කියලා වචනේ. මේ වීරය පිළිබඳ යොදන පදමාලාවෙන් උත්කෘෂ්ඨම වචනය තමයි ප්‍රධාන වීරය කියලා. ප්‍රධාන කියන වචනය. ඒක අර අපි සාමාන්‍ය සිංහල භාෂාවේ ප්‍රධාන කියන අර්ථය නෙවෙයි. pāli භාෂාවේ ප්‍රධාන කියලා යොදනවා මේ උත්කෘෂ්ඨ වීරය කියන අර්ථයෙන්. ඔන්න එතකොට ඒ ඡන්දාදී ඒ කාරණය පිළිබඳවත් මේ පින්නතුන්ට කෙටියෙන් සඳහන් කළා. ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන මේ බෝධිපාක්ෂික ධර්ම අතර සැතැම් මිට මේ පින්නතුන් සමහරුන් අහලත් ඇති. වීරය පිළිබඳ ওই හතරාකාර සම්මප්පදාණය වගේම වැදගත් කාරණයක් තිබෙන ප්‍රතිපදාව පිළිබඳ උනන්දු අයට එතන ඉද්ධිපාද හතරක් ගැන කියවෙනවා. ඉද්ධිපාද ඉද්ධි කියන එක අපි 이르දිය කියලා කියනකොට අපි එකපාරටම හිතෙන්නේ කවුරු හරි අහසින් යන එක. නමුත් පින්නතුනි 이르දිය කියලා කියන්නේ ඉෂ්ට කර ගැනීම, සමෘද්ධ කර ගැනීම, සාර්ථක කර ගැනීම කියන අර්ථවත් වචනයක්. ඒ එදිනදා ජීවිතයේ පවා යමක් පිළිබඳ සමෘද්ධියක් ඇති කර ගැනීමට අවශ්‍ය වෙන දේවල් තමයි ඉද්ධිපාද කියලා තියෙන්නේ. පාද කියලා එතන යොදන්නේ සමෘද්ධි කර ගැනීමට උපකාර වන කාරණා. ඒ විදිහේ කාරණා හතරක් බුදු පියාණන් වහන්සේ මතු කළ දක්වනවා. මෙන්න මේ විදිහට ඡන්ද විරිය චිත්ත වීමංසා කියලා. ඒවා ඇත්ත වශයෙන් මෙතන කියවුණ යම් යම් ආකාරයකට. දැන් චන්දං ජනේති වායමති ආදී වචන වලින් ඒවයින් කියවෙච්ච කාරණේ ඒ වීරියේම සාරය තමයි මෙතනින් මේ ඉද්ධිපාද හැටියට දැක්වෙන්නේ. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ දක්වන ආකාරයට අර කියාපු විදියට මේ තතරාකාර සම්මප්පදානයේ දෙන පින්වතාට ඒ යෝගාවචරයට තමාගේ චරිතානුකූලව එහෙම නැත්නම් යම්කිසි දෙයක තමන් කරන ප්‍රයත්නයේ පිළිබඳ සාර්ථකත්වයේ රහස තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඒ පුද්ගලයාගේ චරිතානුකූලව Taman කරන වීරයේ සාර්ථකත්වය පිළිබඳ කාරණය වෙනස් වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් ඡන්දය ඉදිරිපත් කරගෙන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා. ඡන්ද කියලා කියන්නේ ඕනෑකම, කැමැත්ත. ඒ විදිය කට්ටිය තමයි අර ලෝකයේ අහන්න ලැබෙන්නේ මම හිතුවොත් මම මොහකට හරි මට ඕනෑකමක් ඇති වුණොත් මම ඒක කළා මිසක් ආපහු බලන්නේ නැහැ කියලා. අන්න ඒ චරිත. ඊළඟට ඡන්ද විරිය කියලා වීරිය චරිත ඒ අර කියපු චන්දන් ජනේති වායමති ආදී ඒ උත්සාහය තුලින්මයි මේ තමා තුල සාර්ථකත්වයේ පිළිබඳව ඇති රහස තේරුම් ගන්න. දෙවෙනි එක වීරය. ඇතම් කෙනෙක් කියනවා මම යමකට වීරය දැරුවොත් ඒක කළාමයි නවත්තන්නේ. ආයි පසු බහින්නේ නැහැ. ඊළඟට තවත් කෙනෙක් ඉන්නවා අන්න චිත්ත කියන ඉද්ධිපාදයේ. මම යමකට පිළිබඳ අදිෂ්ඨාන කරගත්තොත් ඒ අදිෂ්ඨානය අනුවම පවතිනවා. ඒක කොහොම හරි ඉෂ්ට කරගන්නවා. අන්න චිත්ත කියන ඉද්ධිපාදයේ ඒ තැනත්තාට. විමංශා කියලා කියන්නේ විමසුම් නුවණ. ඒක කෙලින්ම අර අතන කියවුනේ නෑ. නමුත් ඒ තුලින් හිතා ගන්න පුළුවන් ප්‍රඥාවයි. විමංශා කියන ඉදිපාදයේ මුල් කරගන්නේ ප්‍රඥා චරිතය. ඒ කියන්නේ විමසුම් නුවණ. මේක කොහොමද කියලා කරලා බලන්න ඕන. මේක මට ටිකක් කුතුහලයක් තියෙනවා. මේක කියන එක ඇත්තද කියලා. අන්න එහෙම ඉදිරිපත් කරගෙනත් මේ මේ වීරියේ දෙන අය ඉන්නවා. ඉතින් මේ කාරණේ අපි මේ ධර්ම වලින් කියාපු එක මේ බොහෝ විට මේ ඒ ඒ විදිහේ දේවල් වලට ඒ තරම් රුචියක් නොදක්වන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න උපකාර වෙන උපමාවක් අපිට දක්වන්න පුළුවන්. අපි හිතමු යම්කිසි ගල් කුලක් තිබෙනවා අපිට අපිට අපේ කටයුතු වලට කරදරයක් හැටියට තිබෙන එකක්. ඒක එහාට පෙරලන්න හිතෙනවා. ඉස්සෙල්ලාම ඒක ඕනෑකම ඇති වෙනවා. කැමැත්ත ඇති වෙනවා. ඕනෑකම ඇති වුණු පමණින් ගල හෙල්ලෙන්නේ නැති නිසා ඊළඟට මොකද කරන්නේ? යම්කිසි වෑයමක් දරනවා. මේක මට පුළුවන් ද මේක උස්සන්න එහාට පැත්ත පෙරලන්න කියලා පොඩි ව්‍යායාමයක් දරනවා. ව්‍යායාමය කියන එක ඇත්ත වශයෙන්ම අර තමන්ගේ ශක්තිය උරගා බැලීමක්. මේක මොකක් හරි මේක යටට දාලා යකඩ යකඩ ඉන්නක් එහෙම දාලා බලන උස්සන්න පුළුවන්ද කියලා අන්න වායමති. ඉතින් චන්දන් ජනේති වායමති. ඊළාට විරියන් ආරභති. එහෙම පුළුවන් කියලා තේරුම් ගත්තට පස්සේ ඔන්න වීරයක් අරමනවා. හෙමින් හෙමින් අරක උස්සන්න පටන් ගන්නවා. ඒක ඉස්සලා එහා පැත්තට කිට් යන්න කිට්ටු වෙනකොට ඔන්න තේරෙනවා මේක ලේසි වැඩක් නෙවෙයි. සමහර විට මේ පැත්තට ඇදගෙන වැටෙන්නත් පුළුවන්. හිත සමහර විට දුර්වල වෙන්නත් බලනවා. අන්න ඒ වෙලාවේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මැරුණත් මේක මේ පටන් ගත්ත වැඩේ අතාරින්නේ නැහැ කියලා එහා පැත්තෙනම පෙරලා දානවා. ඒකට තමයි අර පදහති කියන වචනේ යොදලා තින්නේ. පධාන වීරිය. ඉතින් ඒ ළඟට මෙන්න මේ කියන මේ විදිහේ ප්‍රයත්නයේ යෙදීම තුලින්ම කෙනෙක් කුට ප්‍රඥා ශක්තිය ඉබේටම ඇති වෙනවා. ඒ අත්දැකීම් තුලින් විමසුම් නුවණ ඇති වෙනවා. මේ මේ විදියටයි දැන් අපි කියන්නේ කෙනෙක් පළපුරුදු කෙනෙක් කියලා කියන්නේ මේ විදිය වැඩක් පිළිබඳව. අර ඒ ලබාගත්තු අත්දැකීම් සම්භාරයෙන් ඇති කරගත්තු ප්‍රඥාව විමසුම් නුවණ. ඉතින් ඔන්න ඔක තුලින් අපිට තේරෙනවා අර ඉද්ධිපාදවල වටිනාකම. මේවා සාමාන්‍ය මේ ධර්මයේ හැංගිලා තියෙන දේවල් වගේ මේ කාලේ. නමුත් අපි ඒව මතු කරලා ගත්තොත් අන්න විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ අත්දකින්න බලාපොරොත්තු වෙන පින්නතුන්ට මේක ඉතාමත්ම වැදගත්. ඇතැම් විට අර බුද්ධිවාදීන්ට මේවා ඒ තරම් රුචි නොවෙන්න පුළුවන්. දැන් මේ යන එක්තරා රැල්ලක් යනවා මේ පින්නතුන් තේරුම් ගන්න ඕන එක මේ බුද්ධිවාදී ආකල්පයට අනුව ඒ අය මේ ක්ෂණික සත්‍ය අවබෝධය බලාපොරොත්තු වෙනවා. මේ ඇතැම් දේශනා තිබෙනවා අර බුදු පියාණන් වහන්සේ මේ මහා පාරමී පීරුණු ওই බාහ්‍ය දාරුචීරි ආදීන්ට දේශනා කරනවත් එක්කම ඒ ක්ෂණයෙන්ම වගේ රහත් වුණු දේශනා තිබෙනවා. අන්නේ දේශනා 23 වර අධ්‍යයනය කළ නැත්නම් විද්වතුන් ඒ වයින් ඇතුළත කිසි වෙනසක් නුනත් තමන් හිතා ගන්නවා තමන් අර ප්‍රඥාවන්තයේ විශේෂ ගණයට අයිති අය කියලා ශ්‍රද්ධාව ශීල ආදී මූලික ගුණධර්ම පිළිබඳව ඒවා අව탁සීරුවට ලක් කරනවා. ඒවා පිළිබඳව උනන්දුව නොදක්වා ක්ෂණික සත්‍ය අවබෝධය බලාපොරොත්තු වෙනවා. ධර්මයේ ඇසීම් පමණකින්. ඒක එහිම් පිටිම මිත්‍යාවක්. මොකද බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා විමුක්තායතන වශයෙන් මේ නිවන් ලබා ගැනීමට උපකාර වෙන කාරණා පහක් එකක් නොවේ. කෙනෙකුට මේ මාර්ගඵල අවබෝධය ලබන්න පුළුවන් දහම් අසන විට, දහම් දේශන විට, ධර්මීය සත්‍යයනා කරන විට, ධර්මය ගැන මෙනෙහි කරන විට අවසාන වශයෙන් දක්වන්නේ යම්කිසි සමාධි නිමිත්තක් ක්‍රමානුකූලව වඩනකොට. ඉතින් ඒ පහෙන් ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ ඇසීම් පමණකින්ම ඔක්කොම ඉටු කරගන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් වන්නේ අන්න අර විශේෂ පුද්ගලයින්ට. ඒකයි තාම කලාතුරකින් මේ විදිහේ විශේෂම මේ යුගයේ ඒවා තාමත්ම දුර්ලභයි කියලා හිතා ගන්න පුළුවන්. මහා පුණ්‍යවන්තයින් හිටිය ඒ වගේම පුණ්‍යවන්තීන්ට අත දෙන්න පුළුවන් ඒ අනිත් අයගේ චිත්ත ශක්තිය පේන බුදු පියාණන් වහන්සේ වැනි අභිඥාලාභීන් සිටිය යුගයක තමයි කෙටි දේශනාවකින් ඒක ඒ ක්ෂණයෙන්ම අරහත් භාවය කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ පමණට කෙනෙක් හිතා ගන්න නරකයි Tamanට කොයිතරම් දිග උපාධි මාලාවක් තිබුණත් Tamanුත් ඒ වගේ ඒ දුර්ලභ ගණයට අයිති කියලා. ඇත්ත වශයෙන් ධර්මයේ දැක්වෙනවා තවත් ඒ වගේම විග්‍රහයක් තමයි පුද්ගලයන්ගේ අවබෝධ ශක්තිය අනුව ප්‍රතිපදාව අනුව එක්තරා විග්‍රහයක් බුදු පියාණන් වහන්සේ දක්වන හතර ආකාර විග්‍රහයක් දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියලා පුද්ගලයන් හතර කොටසකට බෙදලා දක්වනවා මුළු ලෝකයේම ඉන්න පුද්ගලයන් දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා කියලා කියන්නේ අපි සිංහලෙන් ගත්තොත් ඒ කියන්න පුළුවන් ප්‍රතිපදාව කියලා මෙතන ගන්න අර කියාපු වීරිය උත්සාහය ආදී ඇතුළත් මේ ක්‍රියාමාර්ගයයි. එතකොට ප්‍රතිපදාව දුකසේ අවබෝධය හෙමින් ඒ පළවෙනි ගණය. ඊළඟට ප්‍රතිපදාව දුකසේ අවබෝධය සැනින් බොහොම ඉක්මනින්. ඊළඟට තුන්වෙනි ගණය ප්‍රතිපදාව සුවසේ අවබෝධය හෙමින්. හතර ප්‍රතිපදාව සුවසේ අවබෝධය සැනින්. අන්න හතරවෙනි ගණය තමයි අර කිප්පා විඤ්ඤා කියලා කියන ඒ ඊ타ත්ම උත්කෘෂ්ඨ විදියේ පාරමී ශක්තිය ඇති බාහ්‍ය දාරුචීරිය වැනි අයට තමයි යන්නේ ඒ හතරවෙනි ගණය. එතකොට ඒ ශක්තිය මේ හැමෝටම නැහැ. අර විදියේ තමන්ම තේරුම් ගන්න ඕන. අර විදියේ ඒ ධර්මයේ ශ්‍රී පිටකයේ සඳහන් වෙනවා ඒ ක්ෂණයෙන්ම සූත්‍ර දේශනාවක් අහලා රහත් වුණු ඒ රහත් වීමට හේතු වුණු සූත්‍ර. මේ ඇතම් විද්වතුන් ඒවා බොහොම මහත් අභිරුචියකින් බොහොම ලොකු ඕනෑකමකින් ඒවා අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරනවා. නමුත් ඒවා ප්‍රතිපත්තියට නගන්නේ. දැන් තියෙන බොහෝ විට තියෙන ආකල්පය තමයි මේ මේ ධර්මය අධ්‍යයනය කිරීමෙන් මේවා ලබාගත හැකිය කියන එක. ඒකෙන් පිටිම වැරදි. ඒ ශ්‍රද්ධා ශීලාදී ගුණ ධර්ම නැත්නම් ශ්‍රද්ධාව කොටින්ම නැත්නම් ශ්‍රද්ධාව බීජයේ හැටියට දක්වලා තියෙන මේ ශාසනික ගුණ ධර්ම වල. ශ්‍රද්ධාව නැත් හදවතකට ඒක වියලි හදවතක්. එතන ගුණ ධර්ම පැලවෙන්නේ නැහැ. එතකොට ශ්‍රද්ධාව නැතුව අර සැක කරමින් මේක විවේචනයට, ਵਿਚාරයට භාජනය කරමින් බුද්ධිවාදී ආකල්පයකින් ධර්මය අධ්‍යයනය කරනවා නම් කී වරක් අධ්‍යයනය කරත් මාර්ගඵලයක් නම් ලැබෙන්නේ නැහැ ලැබුණයි කියලා හිතා ගැනීම මිසක්. ඉතින් අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන ඒ අපි බලාපොරොත්තු වුණාට මොකද ඒ තරම් ලේසි නෑ වැඩි. එහෙම ලේසි නම් බුදු කෙනෙක් අවශ්‍ය නෑ මේ වැඩේට. බුදු කෙනෙක් පහළ වුණේ වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට. අර තරම් අර දුෂ්කර ඒ ප්‍රතිපත්ති රැකලත් ලබා ගන්න බැරි වුණු යම්කිසි විශේෂ කාරණයක් ඉදිරිපත් කිරීමටයි. ඒක පිළිබඳ මූලික સિદ્ધාන්තය තමයි මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිළිවෙත. මේ මැදුම් පිළිවෙත තුල තියෙන අන්න අර කියාපු බුදු පියාණන් වහන්සේ අර හතරාකාර වීරියක් දැක්වීමෙන් කළ මේක සීරුවෙන් දැරිය යුතු ප්‍රයත්නයක් නිසා. මේක සීරුවෙන් දැරිය යුතු ප්‍රයත්නයක් නිසා කලබල වෙලත් බෑ. මේකට අර විදියට හිත යන හැටියට යන්න දීලා බලාගෙන හිටීම අන්න කාමසුකල්ලිකාණ යෝගයේ ඒ විදිහේ අන්තයක්. ඒ කියන්නේ ඔහේ යන්න අරිනවා. ඒ විදියට ගල්ලත් බෑ. ඊළඟට දඟලලත් බෑ. ඉතින් මේකට තව කිට්ටු කරගන්න පුළුවන් වටිනා සූත්‍රයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඒක ඕඝතරණ සූත්‍රය නමින් හැඳින්වෙනවා. ඒක ඊ타මත්ම මේ පින්නතුන්ට අන්න ඒ උපමාව ඊ타මත්ම ප්‍රයෝජනවත් වේවි මේ මූල ධර්මයේ වටහා ගැනීමට. එක්තරා අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා නිදුකාණෙනි දේවතාවුන් බුදු පියාණන් වහන්සේට අමතන වචනය සිංහලට නගන්නේ නිදුකාණෙනි කියලා. නිදුකාණෙනි ඔබ කෙසේද මේ සැඬ වතුරෙන් එතර වුණි කියලා. එතන සැඬ වතුරෙන් නමින් හැඳින්වුවේ ධර්මානුකූල අර්ථය ගත්තොත් කාම භව දිට්ඨි අවිජ්ජා කියන ධර්ම හතරයි. කාමෝගිය කියන එක මේ පින්තුන අහලා තියෙනවනේ. කාමෝගිය කියලා කියන්නේ කාම සැඬ වතුර. ලෝකේ පුරා ගලාගෙන යන එක. කාම සැඬ වතුර ගලාගෙන යනවා. මේ ජීවිතය කියලා තියෙන්නේ ওই සැඬ වතුරු හතර පිළිබඳ කාරණයයි. කාම භව දිට්ඨි අවිජ්ජා. මේ ඔක්කොම සැඬ වතුරු වගේ. එතකොට මේ පැවැත්ම තුල පැවැත්ම කියන එක අර විදිහටම අර ගති ස්වરૂපී දෙයක්. මහා ගලා යන සැඬ වතුරක් මෙතන බුදු පියාණන් වහන්සේ මේ දක්වන්නේ. එතකොට ඒ සැඬ වතුරෙන් එතර වෙන්නේ කොහොමද? මේක ලේසි පාසු වැඩක් නෙවෙයි. කාමෝග භවෝග විජ්ජෝග දික්ඛයෝග කියලා කියන ඕග කියලා කියන්නේ සැඬවතුරු හතරක් තිබෙනවා. මේකෙන් ඈතර උනේ කොහොමද කියලා මේ దేవතාව අහන්නේ. බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර අපපතිට්ඨං අනායූහං. මම මේ රැඳී සිටින්නෙත් නැතුව දඟලන්නෙත් නැතුවයි මේ සැඬවතුරෙන් ඈතර උනේ. අනේ රැඳී සිටීම කියලා කිව්වේ කාම සුඛල්ලිකාණියෝගය. මොකද ඊළාට දඟලීම කියලා කිව්වේ අත්ති කියලා මතාණියෝගය. ධම්මචක්කපවත්තන සූත්‍රය ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන් මේ පින්නතුන්ට. එතකොට ඊළඟට උට දේවතාවත් අහනවා මොකද ඒ කොහොමද එහෙම කළේ කියලා තව විස්තර අහනවා. ඒකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඇවැත්නි ඇවැත්නි කියන්නේ යාළුවා කියන අදහස වගේ ඇවැත්නි මම යම් විටක නැවතී හිටියනම් මම ගිලා බැස්සා. යම් විටක දැඟලුවා නම් ගසාගෙන ගියා සැඬ වතුරට. ඔන්න ඔය අන්ත දෙකයි. ඒ අන්ත දෙකෙන් ඉවත් වෙලයි මේ ධර්ම මාර්ගයේ යා යුත්තේ. එතනයි මැදුම් පිළිවෙත තිබෙන්නේ. එතනයි මධ්‍යම ප්‍රතිපදාව තිබෙන්නේ. ඒ නිසා වීරය ඔක්කොම ඇත ඇරලා මේ හිත යන හැටියට බලාගෙන ඉඳලා මේක ඉබේ කරන දෙයක් නෙවෙයි. හිතු පමණින් ඒ විදිහේ ආකල්පයකට නැඹුරු වෙන්නේ මොකද? දැන් මේ කාලේ සමාජ පරිසරයේ මේ පින්නතුන් දන්නවා විද්‍යාව තාක්ෂණයේ දියුණු වීම නිසා තම තමන්ගේ දිනදා ජීවිතය ගෙදර දොරවල් වල පින්නතුන් කටයුතු කරගන්නේ අනිත් කාර්යාලීය කටයුතු කරගන්නේ බොහොම ක්ෂණින් හැම එකම ක්ෂණිකයි ක්ෂණිකව කර ගැනීමේ පහසුකම් සැලසෙනවා මේ විද්‍යාවේ තාක්ෂණයේත් අදුව ඒ ක්ෂණික භාවය මේ ධර්මයේනුත් ධර්මාභෝධය පිළිබඳවත් ලබා ගන්නයි දැන් බොහොම දෙනා කල්පනා කරන්නේ ඒක මිරිඟුවක් ඒක වැරදි අදහසක් මොකද ඒ අතීතයේ තිබුණා ඒ පරිසරය ඇත්ත වශයෙන්ම මේ ආධ්‍යාත්මික දියුණුවට රුකුල් දෙන පරිසරයක් අතීතයේ තිබුණේ. නමුත් දැන් තියෙන පරිසරය කොහොමද කියන එක මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. එදිනදා ජීවිතය ගත කරන ආකාරයෙන් කොයිතරම් සංකීර්ණ වෙලාද මේ භෞතික දියුණුව නිසා එක පැත්තකින් මහා ලොකුවට දියුණුවක් වගේ පේනවා. නමුත් මිනිස්සයා එන්න එන්නම තිරිසන් තත්වයට මහා භයානක අන්දමින් අන්ත පරිහානියටපත් වෙලා යක්ෂ තිරිසන් പ്രേත තත්වයට මේ සිත්පත් වෙලා තිබෙනවා. ඒ විදිය අවධියක ඒ වගේම ඒකට නිසි පරිසරයක් විවේක පරිසරයක් සොයා ගැනීම දුෂ්කර වුණු මහා ගාලගෝටි සහිත නගරයක් ගමක් පමණක් නෙවෙයි කැලයක් පවා ඒ බොහොම අමාරුයි ඒත් වශයෙන්ම විවේක තැනක් සොයා ගන්න. ඒ විදිය යුගයක වැඩියත් වැඩිමනත් උත්සාහයක් දරලා සිය දහස් ගුණයක් වීරිය වැඩි කරලා කළගත යුතු දෙයක් නිකන් ඉඳලා කරනවද කියන එක තමන් තමන්ම හිතලා බලන්න ඕන. අන්න ඒක අනුව අපි හිතා ගන්න ඕනේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ මදුම් පිළිවෙත් යගේ. ඒක තව ටිකක් ගැඹුරින් තේරුම් කරනවා නම් මේ පින්නතුන්ට කියන්න පුළුවන්. දැන් අපි කියවනේ අර දැඟලීම පිළිබඳ අන්තය ඒක තේරුම් ගන්න අපට උපකාර වෙනවා. නිගණ්ඨයින් ගෙන ගිය ප්‍රතිපත්තියත් අපේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිළිබඳව අනුදැන වදාළ ප්‍රතිපත්තියත් අතර ඒක කෙටියෙන් දැක්වීමට මේ අවස්ථානුකූලව අපි මතු කරගනිමු. දැන් මේ පින්නතුන් සමහර විට අහලා ඇති සංඝයා වහන්සේලාට අයිති දෙයක් තමයි තමන්ට ලැබෙන සිව්පසය සිව්පසය කියලා කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිනානප්‍රත්‍ය කියන ජීවිතයක් පවත්වා ගැනීමට අවශ්‍ය දේවල් ඒවා පිළිබඳව කළ ඒවා ඒවා පාවිච්චි කිරීමේදී ගත යුතු ප්‍රතිපත්තිය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ප්‍රත්‍යවේක්ෂා කරන්නයි කියලා. මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන එක කෙටියෙන් හඳුන්වලා තියෙන්නේ ඥාන සංවරයේ හැටියට. ඥාණයෙන් කරන සංවරයක්. අපි ඉස්සෙල්ලා ගනිමු නිගණ්ඨයන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද? නිගණ්ඨයන් දැක්කා මේ ආහාරය වස්ත්‍රය කියන ඒවා ලෝකයා කාමයට ඇදගන්න දේවල්. ඒක නගරයකට ගියත් පේනවනේ. ඒවා පිළිබඳව විලාසිතාවන් නොයෙකුත් නියම නිසා ලෝකයා කාමයට ඇදගන්න. ඒක නිසා නිගන්ඨයින් ගත්තු අන්තගාමී ප්‍රතිපත්තිය මොකක්ද? වස්ත්‍රයත් ඉවත් කළා ආහාරය පිළිබඳවත් මේ පින්නතුන අහලා ඇති සමහර විට අසුචි ආහාරයට ගත්තු අයත් හිටියා. ඒ කාලේ ආජීවිකෙන් ඒ විදිහේ. ඉතින් අන්න ඒ විදිහට අන්න විකෘත තත්වයකටපත් කරගත්ත අර ප්‍රයත්නය. දැඟලුවා. නමුත් බුදු පියාණන් වහන්සේ වෙනුවට පෙන්වුවේ මේ මේ මේ සිව්පසය ඇතුවත් බැරි නැතුවත් බැරි වගේ දේවල්. මේ භවයේ යන මොකද අන්න අර ගලාගෙන යන දැන් මේ පිනතුන් දන්නවා සැඬ වතුර ගලාගෙන යන තැනක. දැන් මම මෙතන ඉඳලා එහා ගොඩට යනවා කියලා හරියට ඉරක් යන්න වගේ එතෙන්ට යන්න බෑනේ. වතුරට බැස්සට පස්සේ වතුරටත් වතුරේ ගලාන වතුරටත් ටිකක් ඉඩ දීගෙනයි එහා පැත්තට යන්න වෙන්නේ. දියවැලකට අහුණා කියලා හිතමු මේ පින්නතුන් පීනන අතරේ දැඟලුවොත් මොකද වෙන්නේ? ඒත් බෑ. නිකම්ම හිටියොත් ඒත් බෑ. සීරුවෙන් ඥානවන්තව ක්‍රමක්‍රමයෙන් ඕන එකෙන් බෙදෙන්න. බෙරෙන්න. අන්න ඒ විදිය ප්‍රතිපදාදාවක් තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. එතකොට වස්ත්‍රය ඉවත් කළවත් ආහාරය අර විදිය විකෘත අසුචි ආහාර වලට බැහැලවත් එහෙම නෙවෙයි කරන්න තියෙන්නේ. මේක ඥාන සංවර වශයෙන් ප්‍රඥාව මේක භාවනාවට නඟලා භාවිතා කරන පාවිච්චි කරන ආකාරයයි බුදු පියාණන් වහන්සේ අනුදැනවදාලේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයෙන් අපි කෙටියෙන් සඳහන් කරොත් එකක් දෙකක් විතර කරගෙන ආහාර පිළිබඳව මෙන්න මෙහෙම කියනවා. සංඝයා වහන්සේලා විසින් ආහාරය වළඳන්න කලින් මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒක ඇත්ත වශයෙන් භාවනාවක් වගේ. මේ ආහාරය මම ගන්නෙ අර ගිහියන් වගේ පොරබදන්ගේ විනෝදය සඳහා ඒ විදිහේ ශරීරය ගොඩනගා ගැනීම මස් පිඬුව ගොඩනගා ගැනීම ඒ විදිහේ දේවල් සඳහා නොවේ හුදෙක් හුදෙක් මේ Brahmacharya වාසය එහෙම නැත්නම් මේ නිවන් දැකීම නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහායි කියලා ඒ පරමාර්ථය පළමුවෙන් සලකනවා ඊළඟට දෙවෙනුව තවත් දේ භාවනාව ඒකටම අදාළ එකක් තමයි අර මේ ආහාරයත් මේ ශරීරයත් පිළිබඳව යම්කිසි භාවනාමය ඒක භාවනාවට නගනවා ධාතු වශයෙන් ධාතු කර්මස්ථාන කියලා භාවනාවක් තිබෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදිච්ච එකක්. මේ ආහාරය ඊළඟට මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වලින් හැදුණු මේ ආහාර ප්‍රමාණය පිරිසිදු හැටියට තිබිලා මගේ මේ කිලිටි මේ කුණු ශරීරය ඇතුළට වැදුනට පස්සේ මේක කිලිටි තත්ත්වයට අසුබ තත්වයට එහෙම නැත්නම් අප්‍රිය තත්වයටපත් වෙනවා පිළිකුල් තත්වයටපත් වෙනවා කියන එක මෙනෙහි කරනවා. අන්න එතනින් පේනවා එතකොට අර නිගණ්ඨයින් ඉවතල එහෙම නැත්නම් ඒ බය වුණු ආහාරය පිළිබඳ කාරණේ බුදු පියාණන් වහන්සේ මැදුම් පිළිවෙතකින් විසඳු ආකාරය. ඒ ආහාරයම නිවනට උපකාර කරගත්තා. මේක පරමාර්ථයත් නිවන සඳහායි මේ ශරීරය පවත්වා ගන්න ඉහුදෙක් මේක මේ යැපීම පිණිස වෙන දේවල් අර සාමාන්‍ය ලෝකයා භවයේ රැඳී සිටීමට තැද්දරන ලෝකයා ආහාරය පිළිබඳව කරන ඒ විලාසිතාවන් ඒවා පැත්තට නෙවෙයි ඒවා අතිධාවනයක් නෙවෙයි මෙතන කියන්නේ හුදෙක් ඒක අර යම්කිසි ඒ පිළිබඳ පාලනයක් කරනවා මධ්‍යස්ථ මට්ටමකින් ඒවා දිහා බලලා ඊළඟට ඒක භාවනාවටත් නගනවා. අන්න බුදු පියාණන් වහන්සේ දක්වූ මැදුම් මගේ කිනුත් පේනවා. ඔය එකක් දුන්නාම ඇති. ඉතින් යාර අනිකුත් සිව්පසය පිළිබඳම ওই විදිහට ප්‍රත්‍යවේක්ෂා පාඩ තිබෙනවා. ඔන්න ඔය වතුලින් අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අර මේ කාලේ කොතෙක් කොතෙකුත් විශාල පිරිස ඇදිලා යනවා. වැඩේ ලේසි. වැඩේ ලේසි වගේ පේනවා. නමුත් ඒක තුලින් අන බරපතල මිත්‍යා දෘෂ්ටියක් පැතිරෙනවා මේ මැදුම් පිළිවෙතට ප්‍රතිවිරුද්ධ. මේ නිකම් මිදීම කියන එක ඊටාත්ම අත්‍ය වශයෙන් බොහොම මේ කෙනාට ප්‍රියක දෙයක්. නිකම් ඉඳලා මේවා ඔක්කොම ලබා ගන්න පුළුවන් නම් ආයේ මොකටද වෙහෙසෙන්නේ? මොකටද සීල් රකින්නේ? මොකටද භාවනා කරන්නේ? එතන කෙනෙක් කියනවා භාවනාව අනවශ්‍ය දෙයක් කියලා. භාවනාව කියන එක ඒ හිතට පාලනයක් කරන්න ඕනේ නෑ. ඔහේ යන්න දීලා බලාගෙන ඉන්නවා. ඒ අය දියට වතුරට බැස්සොත් අර සැඬ වතුරකින් එතර වෙන වෙලාවේ හොඳට බලන් හිටියොත් ඔන්න ඒ අයම ඒ කියාපු දේට විරුද්ධව ක්‍රියා කරන බව පේනවා. එදිනදා ජීවිතයේ තම තමන්ගේ භෞතිකයේ ඕන එදිනදා ජීවිතයේ ඕනෑම පාකම් පිරිමසා ගන්න අන්න අර කියාපු සම්මප්පදාන ඉද්ධිපාද ආදී දේවල් වලට තරමක් හරි කිට්ටු විදියට ක්‍රියා කරන්න ඒ අයට සිද්ධ වෙනවා. එයින් පේනවා අපට මේ මේ අපේ චිත්තසංතානය පිළිබඳ මහ බුදුම ධර්මතාව බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. මේක හරියාකාර දැක්කා. මේක යථා තත්ත්වය දැක්කා. එහෙම දැකලා තමයි මේ මේ මිනිස් සිත එහෙම නැත්නම් මිනිස්සුන්ගේ සිත මේක පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ හතර ආකාරයටයි. ඒ විදිහට ඒ වගේම සීරුවෙන් ඒ විදිහේ මධ්‍යස්ථ ප්‍රතිපදාව බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. ඒක නිසා අපි මතු කර ගන්න ඕන මෙන්න මේ කාරණා විශේෂයෙන්ම මේ නොයෙකුත් විදිහේ මිසදිටු පැතිරෙන යුගයක් නිසා මේක තුලින් ඇතම් කෙනෙක් විශේෂයෙන්ම මේ අර බුද්ධිවාදීන් කියලා අපි කියන්නේ ඒක අර නිග්‍රහයක් හැටියට කියනවා නෙවෙයි. නමුත් ඒ විදිහ ආකල්පයක් මේ දැන් කාලේ යනවා ධර්මය පිළිබඳව අධ්‍යයනය කරලා ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් තිබෙනවා. ඒ තුලින් උගත්කම නිසා ඇතම් කෙනෙක් ඒ නිසා ඇති කරගත්තු දැපීම තුලින් මේ ශාසනය පිළිබඳ සම්පූර්ණ අයිතිය Tamanට අයිති කියලා හිතෙනවා. නෑ පින්නතුන් මේ ශාසනය ත්‍රිවිධාකාරයි. පරියත්ති, පටිපත්ති, පටිවේද කියලා තුන් ආකාර ශාසනයක්. පරියත්තිය විතරක් තිබුණා නම් අන්න ඒ උගතුන් ගත්තු මතය හරි. නමුත් මෙතන තිබෙන ඉගෙනීමෙන් පමණක් සීමා වෙන්නේ ඒක ප්‍රතිපදාවට නගන්න ඕන පටිපත්ති ඊළඟට ප්‍රතිපදාවේ කෙලවර තමයි පටිවේද විනිවිද දකින්න ඕන විදර්ශනා ප්‍රඥාවෙන් භාවනා උත්කෘෂ්ඨ වශයෙන් ඉතින් ඒක නිසා තමයි අතීතයේ මේ බෞද්ධින්ගේ ආදර්ශ පාඨය වුණේ. දැන් මේ කාලේ කලාතුරකින් ඒක අහන්න ලැබෙන්නේ. සුනාත, ධාරේත, චරාත ධම්මේ. අසව්, දරව්, හැසිරෙව් ධම්හි. සුනාත, ධාරේත, චරාත ධම්මේ. අසව්, දරව්, හැසිරෙව් ධම්හි. ඒ කාරණය තමයි දැන් මේ ධර්ම ශ්‍රවණය පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන පාඨවලින් මේ ඒ කාරණේ තවත් පැහැදිලි වෙනවා. මේක ප්‍රායෝගික අර්ථයක් සඳහා දේශනා කළ එකක් බව. හරියාකාර ධර්මයේ ඇසීම පිළිබඳව මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. එහෙම නැත්නම් ධර්මය පිළිබඳ හරි අවබෝධයක් ඇති කෙනා පිළිබඳව මෙන්න මේ වචන සඳහන් වෙනවා. අසුවල් තැනැත්තා අපි හිතමු මේ කාලේ කියනවා නම් අසුවල් උගතා හරි අසුවල් පුද්ගලයා ශ්‍රාවකයා විසින් ධර්මය ඒකට ඊළඟට වචන ප්‍රාශියක් යෙදෙනවා සුතා ධතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිඨ්‍යා සුප්පටිවිද්ධා ඒ තැනත්තා ධර්මය අසලා තිබෙනවා සුතා ධතා දරාගෙන සිටිනවා ඒක එක කණකින් අහලා අනිත් කණින් පිට කළා නෙවෙයි ඊළඟට ඒක පරිගණක යන්ත්‍රවල තැන්පත් කළ ඒක පැත්තකින් දැම්ම නොවේ ත්‍රිපිටකයේම සමහර විට පරිගණක යන්ත්‍රවල තැන්පත් කළ පින්න තුන් තුල ධර්මය නැහැ ඒක ක්‍රියාව පමණයි. ඒක ඇතුළට ගත්තේ නැහැ. අන්න අතීතයේ අර භානක પરම්පරාදී වශයෙන් දැක්වෙන්නේ ඒ කාලේ ඒකාශ්‍රිතික පුද්ගලයන් හිටිය ඇසු පමණින්ම ඒව දරා ගන්නවා. ඒක ඊළඟට අන්න සුතා දහතා ධර්මය දරාගත්තා. gedara මහ පොතක් ඇත ඒකේ නම මතක නැත කියලා අපේ මේ පැරණන් කතාව පටන් ගත්තේ අන්න අර මේ ධර්මයේ කටපාඩම් කීමේ සිරිත නැති වුණාට පස්සේ. ඉතින් ඒකට සම මේ කාලේ නම් ඒක අනවශ්‍ය දෙයක් හැටියට සමහර විට හාස්‍ය ජනක දෙයක් හැටියට සලකනවා. නමුත් ප්‍රායෝගික ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙන කෙනා ඒ ධර්මය අර අර සිංහ තෙල් රන් කනඩුවක මේක ඇති කරගන්නවා වගේ හිතේ ධාරණය කරගන්න ඕන. සුතා දතා. ධාරණය කරගෙන නවතින්නේ වචසා ಪರಿචිතා වාචෝද්ගත කරන්න ඕන. කට ඉඳහිල්ල මතක් කරගෙන කටපාඩම් කරගන්න ඕන. වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ඊළඟට ඒ වගේ ගිරව් වගේ කීම පමණක් නෙවෙයි. ඒ වචන ඒ කියන දේවල් පිළිබඳව මනසින් ඒක හිතෙන් පෙරලා බලන්න ඕන පරීක්ෂා කරන්න ඕන මනසානුපෙක්ඛිතා. එහෙම පරීක්ෂා කරලා බලලා දිඨියා සොප්පටි විද්ධා. එහෙම පරීක්ෂා කරලා බලනකොට සම්‍යක් දෘෂ්ටියෙන් ඒක විනිවිද දකින්න හැකියාව ලැබෙනවා. ඔන්න ඒ වචන තුල තිබෙන්නේ අන්න එතකොට ධර්මයේ ප්‍රායෝගික දෙයක් බවයි එතනින් පෙන්වු කියන්නේ. ධර්ම ශ්‍රවණය ප්‍රායෝගික අන්දමින් කරන්න ඕන. ප්‍රායෝගික පරමාර්ථය ඇතිව, ඒ ආකල්පය ඇතිව, ඒකම තවත් විදිහකට දැක්වෙනවා ආර්ය ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයේ ධර්මයේ කසන ආකාරය දක්වලා තියෙන්නේ මෙහෙමයි. ආර්ය ශ්‍රාවකයා මේ කොටිම මාර්ගඵල අවබෝධය ලැබෙන ආකාරයට ධර්ම ශ්‍රවණය කරන්නේ කොහොමද කියන එක දක්වලා තිබෙනවා. යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකෙක් මෙන්න මේ විදිහට අහන්නේ. ඒ ධර්මය පිළිබඳව අට්ඨිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකෙක් අට්ඨිකත්වා කියලා කියන්නේ මේ ධර්මයෙන් මට වැඩක් ඇත කියලා ඒ අදහස මුල් කරගෙන මේක විමසලා බලලා මේකෙන් මේක ගැන පොතක් ලියලා උපාධියක් ලබා ගන්න ඒ විදිහේ පරමාර්ථයකින් නෙවෙයි. මින් මට වැඩක් ඇත මගේ විමුක්තියට මෙහින් ප්‍රයෝජනයක් ඇත කියන අදහසින් ධර්මය අහන්නේ අට්ඨිකත්වා. ඊළඟට මානසිකත්වා. ඒ අහන එක පිළිබඳව ඒ අහන වෙලාවේ පදයක් පදයක් පාසා මෙනෙහි කරනවා. ඔය කිව්වට ඕක මමත් දන්නවා. ඕක මොකද්ද ඔය කියන්නේ කියලා ඒ විදිහට විතර්ක වලට ਵਿਚාර වලට යන්නේ නැතුව අන්න ඒක පදයෙන් පදයෙන් මානසිකරිත්වා. මානසික මෙනෙහි කරනවා. අට්ටිකත්වා මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා හිතේ භාගයක් මෙතන අනිත් භාගේ gedara එහෙම නෙවෙයි. සබ්බ චේතසෝ සමන්නාහරිත්වා මුළු හිතම ඒකට යොමු කළා. සබ්බචේතසෝ සමන්නාහරිත්වා අවධානය යොමු කළ පූර්ණ අවධානය යොමු කරලා සබ්බචේතස සමන්නාරීත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කන් නම ලහනවා පැරණි වචනයක් ඕක කන් නම ලහනවා දැන් සතුන් නම් තිරිසන් සතුන් නම් ඇතම් සතුන් කන් නමනවා අපිට පේනවා මේ මිනිස්සෙයින් කන් නමනවද නැද්ද කියන එක තේරුම් ගන්න බෑ බාහිරව බලලා නමුත් ඒක Tamanට අයිති දෙයක් කන් නම ලසනවා කියලා කියන්නේ පූර්ණ අවධානය අරහින් පිටින්ම මේක මේ අර කියාපු විදිහට සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය යොමු කරනවා. දැන් ඉතින් කන් වෙනුවට අපිට නොයිකුත් විද්‍යාත්මක කන් රාශියක් ලැබිලා තියෙන නිසා අපි ඒවට අහන්නේ ඇරලා අපි ධර්මයේ දේශනා කරනකොට පැත්තකට වෙලා බුදිය ගන්නවා. ඊළාට ඒක අර ගෙදර මහ පොතක් ඇත ඒකේ නම මතක නැති කිව්වාගේ ඒ වචන තවත් යොදන්න පුළුවන් මේ කාලේ තියෙන යන්ත්‍ර වලට පරිගණක යන්ත්‍ර ඔය මේ කැසට් පටි ආදිය. අපේ ගෙදර කැසට් පටි රාශියක් තියෙන දක්ෂම බහාමුදුරුවන්ගේ මේක. නමුත් අසන්ට වෙලාවක් නම් නැත. අන්න ඒ වගේ ඉතින් ওই විදිහේ ආකල්පයක් දැන් යන්නේ. ඒ කෙසේ වෙතත් අර කියාපු බුද්ධිවාදී ආකල්පය තියෙනවා. ඇයි අපිට පුළුවන් නම් පොත්තමක් තද කිරීමෙන් ආලෝකය ඕන වෙලාවට ඇති කරගන්න? ඇයි බැරි මේ ප්‍රඥාලෝකය ඇති කරගන්න? මේ පොඩි බණක් ඇහිව පමණි. අන්න ඒ විදිහේ තර්කයක් යනවා දැන් ඇතම් කෙනෙක්. මේ වගේ මේ කාලේ මේ තාමත්ම දියුණුයි හඳට යන කාලේ එවැනි යුගයක ඇයි බැරි අර 2500ක අතීතයේ අර කරත්තවල යන යුගයක මේවා ලබා ගත්තනම් ඇයි බැරි දැන් මේ කියලා ওই විදිහට ප්‍රශ්න කරන අය ඇත්ත වශයෙන් අපි ළඟටත් ඇවිල්ලා ප්‍රශ්න කරලා තිබෙනවා. අන්න ඒ අයට මතක් කරලා දෙන්න වෙනවා. ඒ කාලේ තිබුණු පරිසරයත් මේ කාලේ තිබුණු පරිසරයත් අතර විෂමතාව. ඒ කාලේ ආධ්‍යාත්මික පරිසරය මහ පුදුමයි. හැමෝම සත්‍ය ගවේෂී අය. ඒ බ්‍රාහ්මණීන් අතරත් අනිත් අයත් ඇත්ත වශයෙන්ම විමුක්තිය සඳහා විශාල උත්සාහයක් දැරුවා. සමහර විට නොමගට යමු වුණාට මොකද? දැන් මේ කාලේ දුවන්නේ කොයි පැත්තටද? භෞතික දියුණුව කරා. හැමෝම දුවන්නේ එකට ඒ රැල්ලට අහු වෙලා මිරිඟුවක් ඔස්සේ දුවනවා. ඒ දුවන පිරිස අතර Taman ඇත්ත වශයෙන් ධර්මයට හැරුණත් මහා බාධක රාශියක් මැද්දේ මේ කටයුතු කරන්න වෙන්නේ මේ ගිහි කියලා යන පින්වතුන් අපට ඇවිල්ලා කියනවා අපි නම් කැමති භාවනා කරන්න නමුත් දරුවෝ රෑ 30 කරන්නේ ඒවා ඉතින් අපි කියන්න ඕනේ නෑ. ඒ ඉන්නේ අන්න අහවල් හවල් යන්ත්‍ර ඉස්සරහයි. එහෙම නැත්නම් මහා ගාල ගෝටියක් මැදයි අපේ ජීවිතේ ගෙවෙන්නේ කියලා මහා කලකිරීමක් ඒ අය තුල තියෙනවා. අන්න ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන්. මේ ඇත්ත වශයෙන් දෙගුණ තෙගුණ එහෙම නැත්නම් සිය ගුණයක් වීරිය දරලයි මේ කාලයේ තත්ත්ව ලබා ගන්න පුළුවන්. උපාදි තිබුණට, උගත්කම් තිබුණට එපමණකින් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. කිප්පා විඤ්ඤා ගණයට අයිති වෙන්නේ නැහැ. Taman හිතාගත්තට අන්න ඒ කාරණේ අපි හොඳට ධාරණය කරගන්න ඕන. ඒ විදිහට කල්පනා කරනකොට අද මේ පින්වත් පිස චාම් ජීවිතයට පුරුදු වෙමින් මේ වටිනා ශීලයක් විශාල පිරිසක් අද මේ පොහොය අට සීල් සමාදන් වුණා. තවත් ඒ උසස් සීලවල පිහිටියා. අන්නේ ශීලයේ වැදගත්ම ඒ පියවරට එතකොට මුල් මුල් පියවර හරියට ගන්නෙ නැතුව ඒ අවසාන ප්‍රතිඵලය විතරක් ලබා ගන්න බෑ. මේක මේ සීල සමාධි ප්‍රඥා කියන එකට සම්බන්ධ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයකින් යුක්ත දෙයක් මේක. අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී පිළිබඳව අපි බොහෝ අවස්ථාවල මතක් කරලා දෙන ආකාරයට ඒකෙක් පියවර අතර පුදුම හේතුප්‍රත්‍ය සම්බන්ධතාවක් ධර්මයේ තිබෙනවා. ඒකයි අර අනුපිළිවෙලක් තියෙනවා කියලා කිව්වේ. ඒ අනුපිළිවෙල කඩලා බෑ මේක වැඩේ ලබා ගන්න. ඒක නිසා පටන් ගන්න ඕන හොඩියෙන්ම බින්දුවට බහින්න ඕන. සීලයෙන් පටන් ගන්න ඕන. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ඕන මූලික වශයෙන්. ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මේ ශාසනයේ බීජයයි. ශ්‍රද්ධාව නැති හදවතකට ගුණධර්ම එකතු වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති කරගෙන තමයි ඊළඟට යම්කිසි ශාස්ත්‍රවලේ ළඟට යන්නේ. සද්ධා ජාත උපසංකමති ඔය ආදි වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඒ ළඟට ගිහිල්ලා ඒක ධර්මය අහලා ඒක දරාගෙන ඒක හිතෙන් අර විදියට ඒ ගැන හිතලා ඒ විදියට තමයි මේ ක්‍රමානුකූලව ඒ ප්‍රතිපත්තියට බහැලා ලොකු ඡන්දයක් වීරයක් ඇති කරගෙන ප්‍රතිපත්තියට බහැලා මේ පරමාර්ථ සාධනය කරගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට මේ මේ වගේ දවසක අපි ධර්ම චක්‍රය අර බුදු පියාණන් වහන්සේ පෙරළුවාට මොකද? ඒ ධර්ම චක්‍රය පෙරළුවාට මොකද? ඒ ධර්මයේ චක්‍රයේ ශක්තිය ඉක්මනින්ම මේ මේ සමාජය තුලින් බැහැර වෙලා යන හැඩක් පේනවා අර කියාපු විදිහේ මිත්‍යා දෘෂ්ටි පැතිරීම නිසා ඒක නිසා නුවණැති පින්නතුන් කල්පනා කරන්න ඕන පළමු එකට මුල් තැන මුලින් කළ යුතු දේ පස්සට දාලා බෑ මුලින් කළ යුතු දේ එහෙම් පිටින්ම ඉවත් කළත් බෑ. ඒක නිසා ශ්‍රද්ධාව, ශීලාදී ඒ ಗುಣධර්ම මූලිකව සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ ඒ ಗುಣධර්ම උඩ තමයි ඊළඟට හිත තැම්පත් කරගන්න පුළුවන්න්නේ සමාධි වශයෙන්. සමාධිමත් හිතටයි ප්‍රඥා වශයෙන් විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම తත්වයේ තේරුම් අරගෙන අර කියාපු බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ ඇති ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සියලු සංසාර දුකින්වත් මිදුණු පරම ශාන්ත උතුම් මහා මහ නිවන් ලබා ගන්න පුළුවන් වන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් එතකොට මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ මේ කෙටි වේලාව තුල අපි මේ කරුණ රාශියක් කෙටියෙන් සඳහන් කළා මේ පින්නතුන්ට තව තව හිතන්න මේ පිළිබඳව හිතලා විතරක් බේ නවත්තන්නේ නැතුව මේවා ඒ ප්‍රායෝගික අගය අනුව තම තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමටයි මේ කාරණා කිව්වේ. එතකොට මේ ආශ්‍රයෙන් මෙතෙක් වේලාපයක් පමණ වේලා මේ පින්නතුන් යම් කිසි ශීලයක පිළිලා කය වචන හික්මවාගෙන අවධානය යොමු කරගෙන මේ විදිහට ධර්ම ශ්‍රවණය කළා ධර්ම ශ්‍රවණියත් පිනක් කියලා කියන කුසලයක් කියලා කියන්නේ ඒක තමන්ගේ නිවනට උපකාර වෙන දෙයක්. ඒ ධර්ම ශ්‍රවණය ආනිශංස සම්පන්නයි උපනිෂ්ඨය සම්පatti පවා ලබා දෙනවා. ඒ ධර්ම ශ්‍රවණයේ ආනිශංසයෙන් අපි අර ආනිශංස කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මෙලෝ වශයෙන් බලනවා නම් සම්දිත් ටික අකාලික වශයෙන් බලනවා නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තම තමන් තුළ වර්ධනය කර ගැනීමට මේ සුළු වේලාවත් අපි උපකාර කරගත්තා කියලා ඒ ධර්ම ශක්තිය තුලින් මේ පින්නතුන්ට දැන් දුර්ලභ කල්යාණ මිත්‍ර ආශ්‍රය අමාරුවෙන් හරි කැලෑමදින් රිංගල හරි හම් වෙලා ඒවා ලබාගෙන මේ ශාසන පහන් නිවෙන්ට කලින් මේ අති භයානක සංසාරින්වත් නිදීමට සෝවාන්සක දාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන උතුම් නිවන් ලබා ගැනීමට මේක උපනිශ්‍රේ සම්පත්තියක්ම වේවා කියන ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ රැස් කරගත්තු පුණ්‍ය ශක්තිය මේ විශ්වයේ යම් තාක් අවීචයේ සිට ගණිටා දක්වා වූ මේ විදිය ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන තත්වයින් ඇතොත් ඒ හැම දිනෙකම මේ අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහණිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ ගාථා කියන්න එත්තාවතා චම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා दुःखपत्ता च निदुःखा भयपत्ता च निभया शोकपत्ता च निशोका हुन्तु सभ्ये विपाणिनो दुःखपत्ता च निदुःखा भयपत्ता च निभया शोकपत्ता च निशोका हुन्तु सभ्ये विपाणिनो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 කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.